ආනන්ද මහින්කර්ම මහත්මයා සනන්තරන් සරණයි මේ සනසතර මගේ ප්‍රශ්නෙට යම් කිසරමකට උත්තරයක් ලැබුණා ඉස්සරහ උත්තරෙන් ඔබවහන්සේගේ මේ ඇත්තට මම අහන්න හිතුවේ මේ දැන් විරියෙත් විරියෙත් මේ ලිමිට්ස් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් කරලා අපි දන්නා සල්ලුකවුත් මේ සැහැල්ලු ගති පැවතුම් ඇති බව කියනකොට කොට දැන් අපි වක් කලාට මේ ගොඩාක් අපි දේවල් කරන්න උත්සාහ කරාම දැන් ධාර්මික දේවල් වුණත් මේ සමහරලාට මේක වැඩි වෙනවා. අපිට කරගන්න බැරි අවස්ථාවක් උඩටපත් වෙන ලාවලුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ගොඩාක් අපි දානමාන ඒ ආදි වශයෙන් පින්කම් මොකෝන සම්බන්ධ වෙන්න ගියාම මේක අපිට මේක කරගන්න බැරුව නිකන් හිර වෙන ගතියක්. එතකොට එතන <laughs> හිතනවා මේ විරිය විරිය ඒ කියන්නේ ඒ කටයුතු අඩු කර ගැනීමටත් විරියක් අවශ්‍යද කියන හැඟීමක් හිටපුවාගෙන ලාවල් තියෙනවා. ඉතින් ඒකට වහන්සේගේ පිළිතුරක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වීර දැන් අපිට ප්‍රඥාවෙන් තමයි මේවා ප්‍රමාණයන්. ඒ කියන්නේ ලිමිට් එක හැමතිස්සෙම තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාව අවශ්‍ය ප්‍රමාණයට යෙදුනේ නැතිනම් ඒවා සීමා අපට හඳුනා ගන්න බැරි වෙනවා. දැන් ආනන්දහාමුදුරුව පහවදා ධම්සභා මණ්ඩපයට යන්න ඕන පහවදා ඉලි වෙන්න ඉස්සලා රහත් වෙන්න ඕන කියලා අධික වීර්යයක් කළා. එතකොට ඒ වීර්යම ඉන්ද්‍රිය අසමතුලිත වෙන්නට, ඉන්ද්‍රිය සමතාවයෙන් ගිලිහෙන්නට ඒකම හේතුවක් වෙනවා. ඒ වගේ අපිට සමහර වෙලාවට ඒ වීරයම බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර බොජ්ජංග ධර්ම වඩනකොට දක්වන්නේ වික්ෂිප්ත වුණු අවස්ථාවේදී වීරය වඩන්නට යෝග්‍ය අවස්ථාවක් නෙමෙයි. ඒ අවස්ථාවේදී ඒකාග්‍රතාවය සැහැල්ලු බව ඒවයි වැඩි යුත්තේ. දැන් විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද සංයුත්තේදී බුදුරජාන් වහන්සේ දක්වනවා විභංග සූත්‍රයේදී ඇතැම් අවස්ථාවල අපේ සිත දැන් මේ වීරය ගැන දක්වනකොට දේශනා කරනවා කතමංච භික්කවේ අතිලීනං විරියං යම් භික්කවේ විරියං කෝසජ්ජ සහගතං කෝසජ්ජ සම්පයුත්තං ඉදං මුච්චති භික්කවේ අතිලීනං විරිය කතමංච භික්කවේ අති අති පග්ගහිතං විරියං යම් භික්කවේ විරියං උද්දච්ච සහගතං උද්දච්ච සම්පයුත්තං ඉදං උච්චති භික්කවේ අතිපග්ගහිතං විරියං කතමංච භික්කවේ අජ්ජත්තං සංකිත්තං විරියං මේ විදිහට වීරය එක් එක් අවස්ථා මහණෙනි සැඟවුණු වීර කවරේද මහණෙනි වීර කුසීත බව සමග එකතු යෙදුනේද එකල්හි මේ වීරය සැඟවුනේ වේ ඊළඟට ඊතා දැඩි කොට ගන්නා ලද වීරය කවරේද? යම් වීරයෙක් උද්දච්චය සමග යෙදුනේද? මහන්නේ මේ දැඩි කොට ගන්නා ලද වීරයයි කියනු ලැබේ. ඇතුළත හැකොළුණු වීරය කවරේද? මහන්නේ යම් වීරයක් තීන මිද්දේ සමග යෙදුනේද? එකල්හි ඇතුළත හැකුළුණේ වේ. මහන්නේ පිටත විසුරුණු වීරය කවරේද? මහන්නේ යම් වීරයක් පිටත පස්කම් ගුණ අරබයා විසුරුනේද එය විසුරුණු වීර්යය කියන ලබේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වීර්ය එක එක ස්වરૂපයන්, ඒ කියන්නේ වීර්යම තමයි හැබැයි අර ඉද්ධිපාද ධර්මයක් හෝ බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් නොවන අවස්ථා ටිකක් මේ පැහැදිලි කරන්නේ ඉද්ධිපාද කතාවේදී. එතකොට සමහර වෙලාවලදී සැඟවුණු වීර්ය. සමහර වෙලාවට ප්‍රමාණ අතික්‍රාන්ත වූ වීර්ය. සමහර වෙලාවට ඇතුළතට හැකුළුණු වීර්ය සමහර වෙලාවට පිටතට විසිරුණු වීර්ය ඒ එහෙම වෙන්නේ කුමක් නිසාද අර වීර්ය යෙදෙන අවශේෂ චෛතසිකත් එක්කලා එතකොට ඒ අවශේෂ චෛතසිකත් નિවරදිව යෙදුනොත් තමයි විරිය චෛතසිකය සමතුලිතව පවත්වන්න පුළුවන් දැන් අපි මුලදිම පැහැදිලි කරගත්තනේ විරිය කියන චෛතසිකය කුසල ලකුසල් දෙකේම යෙදෙනවයි කියලා. දැන් ඔය නිසා ඔය ගැටලු වෙන්නේ. දැන් අපි හිතමු සති චෛතසිකය අපිට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. සතිචෛතසිකය නිකන් සීමාව ඉක්මවා යනවා වැඩි වෙනවා අඩු එහෙම එකක් නැහැ. සතිය අඩු වුණොත් මිසක් සතිය වැඩි වීමෙන් අමතර අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ඇයි අර්බුදයක් ඇති වෙන්නේ නැත්තේ සතිය වැඩි උණයි කියලා සතිය වඩා දියුණු උණයි කියලා ඒක අකුසලයකට යන්නේ නැහැ. සතිචෛතසිකේ කුසල් සිතේ පමණයි යෙදෙන්නේ. මේ විරියචෛතසිකේ එහෙම නෙවෙයි වහාම අකුසල් සිත අකුසල් සිත් එක්ක බද්ධ වෙන්න එතකොට උද්දච්චය වික්ෂිප්ත බව සිතේ සැලෙන ගතිය වැඩි වුණොත් ඒ සැලෙන ගතියත් එක්ක වීර්ය එකතු වෙනවා. එතකොට සීමා අතික්‍රාන්තව දරා ගන්න බැරි ඔරොත්තු දෙන්න තරකට අපි යනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන එතන වීරය තිබුණාට ඒ වීරය කුසල වීරය නෙමෙයි. දැන් එක්කෝ ඒ වීරය කාමච්ඡන්දයත් එක්ක එකතු වෙලා. දැන් පින්කම් තමයි අපි කරන්නේ. හැබැයි ඒ පින්කම් පිළිබඳ කාමච්ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. මේ මේ පින්කමත් කරගන්න ඕන, මේ පින්කමත් කරගන්න ඕන, මේකෙන් මේ යහපත වෙනවා, මේ යහපත වෙනවා, එහෙම කියන. ඊළඟට අනිත් අයට උදව් කිරීම සම්බන්ධව. එතන අනිත් අයට උදව් කිරීම හොඳයි. ඒක කුසල ඡන්දය. හැබැයි අපිට නොදැනුවත්ව ඒක කාමච්ඡන්දයක් කියන තැනට යන්න පුළුවන්. ඊට අසූක්ෂම විදිහට වංචක ධර්මත් එක්කලා එකතු වෙලා. එතකොට අපි අවසානයේ හොඳ වැඩ කළා වුණාට ඒ හොඳ වැඩත් එක්කලා අපි කුතුහලයෙන් බැඳෙන්න පුළුවන් මාන්නෙන් බැඳෙන්න පුළුවන් සක්කාය දිට්ඨියෙන් බැඳෙන්න පුළුවන් විවිධ දුර්වල මනෝභාව තණ්හා මාන දිට්ඨි කියන මේ ධර්මයන්ගෙන් අපි ඒ කුසලයට උත්සාහ කරන්න. එතකොට එතන ඒක පාරමිතා හෙවත් නිවන් දකින්න අවබෝධයට උදව් වෙන බෝධිපාක්ෂික ධර්ම කියන තැනින් ගිලිහිලා එතන. එතනින් ගිලිහිලා තමයි එතනින් එහාට අපි වීර කරන්නේ. එතකොට අපිට අපිට දැනෙන්නේ දැන් මම මෙතෙක් වීරය කරගෙන බොහොම සංසුන් මනසේ හැබැයි දැන් මගේ වීරය නිසා වික්ෂිප්තයි. එතකොට වීරය නිසා වික්ෂිප්ත වෙලා කියලා පෙනෙනවා නම් දැනෙනවා නම් පැහැදිලිව තේරුම් ගන්න ඕන. එතනින් එහාට වීරය බෝධිපාක්ෂික ධර්මයක් නොවේ. එතනින් එහාට වීරය බොජ්ජංග ධර්මයක් නොවේ. එතනින් එහාට වීරය කුසල වීරයක් නොවේ. එනිසා වහාම අපි සමතුලිත කරගෙන මැද තැනට ගන්න ඕන. දැන් අර අජාන් චාහාමුදුරු එකතනක කියනවානේ ඔබ දකුණට යනකොට මම කියනවා වමට යන්න වමට යන්න. ඊට පස්සේ වමට යන්න ගියාම ඔබ වම් පැත්තට ගිහිල්ලා කානුවට වැටෙන්නම යනවා. ඒතකොට මම කියනවා දකුණට යන්න දකුණට යන්න. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් විටක දකුණට යන්න කියනවා විටක වමට යන්න කියන. ඇයි මේ? ඇත්තටම මේ කියන්නේ මැදට එන්න කියලා. ඒතකොට දකුණු පැත්තේ කෙළවරේ ඉන්නකොට මැදට එන්න කියලා හරියන්නේ නැහැ. ඒතකොට වමට යන්න කියලා කියන්න වෙන්නේ. ඒ වමට ගියොත් තමයි මැද හම්බ වෙන්නේ. ඒතකොට වම් පැත්තේ කෙලවට ගියන් පස්සේ මැදට එන්න කියලා හරියන්නේ නැහැ. ඒතකොට දකුණට යන්න කියලායි කියන්නේ. එතකොටයි මැද හම්බ වෙන්නේ. හැබැයි මේ අවස්ථා දෙකේදීම අපි උත්සාහ කරන්නේ මැදට ගෙනෙන්නටයි. නමුත් ඒක ප්‍රකාශ කරන විදිහේ යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අපි වීරය කරනකොට වීරය කිව්ව ගම අපි ඒකටත් ඒකටත් වීරය කරනවා. ඡන්දේ කැමැත්ත කිව්වන් පස්සේ ඒකත් ඕන මේකත් ඕන කුසලය කිව්වන් පස්සේ මට මේකත් ඕන මේකත් ඕන කියලා මොකද දැන් මේ හැම වැඩක්ම අපි කරන්නේ තවම කෙලස් නැසලා නෙමෙයිනේ තවම අපි සක්කාය දිට්ඨියෙන් යුක්තවයි මේවා කරන්නේ සක්කාය දිට්ඨිය తాවකාලිකව යට කරගෙන අපේ තණ්හාව අපේ මානය తాවකාලිකව යට කරගෙනයි මේවා කරන්නේ හැබැයි නොදැනුවත්වම ඒක ඇතුලෙන් තණ්හාව මානෙ දිට්ඨිය සක්‍රිය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම සක්‍රිය වෙච්ච ගම අපි ඒවා උපාදාන කරගෙන දැඩිව ඒ මැත්තේම වෙහෙසෙන්න ගන්න. එහෙම වෙච්ච ගමන් එතනින් එහාට ඒක කුසල ස්වરૂපයෙන් ඔබට යනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් අපට අන්තිමට අර එක අවස්ථාවක EW අධිකාරම් තුමා එතුමා ඔය අවිහිංසක අවිහිංසාවාදී සංවිධානයක් ඇති කරගෙන ඒ සඳහා ගොඩක් කැප වෙලා තියෙනවා ඒ කාලේ. එතකොට ඒ සඳහා තරුණ කණ්ඩායමක් යොදාගෙන තියෙනවා. ඉතින් මේ තරුණයෝ සෑහෙන උත්සාහ කරනවා ඒ අවිහිංසාව සහ ඊළඟට අමද්දප මත්පැනින් දුම් වැටි වලින් ආදී සමාජයේ මුදවා ගන්න. දැන් ඒ සඳහා දේශන පවත්වනවා උනන්දු කරනවා වැඩමුළු පවත්වනවා මහජනයා දැනුවත් කරනවා ඒ වගේම තරුණ කණ්ඩායමක් යොදලා තියෙනවා අර වගේ අය ඒයින් මුදවා ගන්න යම් යම් උපක්‍රම කරන්න. ඉතින් දැන් මේ අය සමහරලාට බස් වලට ගොඩ වෙලා අර දුම් වැටි උරන අයට කියනවා කියලා අහන්න නැත්නම් සමහරට දුම් වැටිය ඒගොල්ලොම අරගෙන වීසි කරනවා. ඉතින් එහෙම අවස්ථාවල බරපතල අර්බුද ඇති වෙනවා. අර අර මිනිස්සු ගැටෙන්න වෙනවා, දැනුම් අහන්න වෙනවා. ඔහොම අරුමුද ගොඩක්. ඉතින් දවසක් දැන් මේ වැඩසටහන් වල ප්‍රගතිය කතා කරන්න අධිකාරම්තුමා අර තරුණ කණ්ඩායම කැඳවලා සාකච්ඡාව ආරම්භ කළා දෙන්න. ඉතින් ඒ ආරම්භ කරනකොට එක තරුණයෙක් කිව්වලු අධිකාරම්තුමා මේ වැඩේ හරියන්නේ දැන් අපි මේ අවිහිංසාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි අපි දැන් සූදානම් වෙන්න ඕන. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ කියලා. එතකොට අධිකාරම්තුමා කිව්වලු දැන් ඕක තමයි අපිට සිද්ධ වෙන ප්‍රධාන ප්‍රශ්නේ අපි දේවල් පටන් ගන්නෙ මොකටද කියලා අමතක වෙනවා ටික කාලයක් යනකොට. දැන් පටන් ගන්නෙ අවිහිංසාව සඳහා. දැන් අවිහිංසාව සඳහා මරාගෙන මැරෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඒක අර තණ්හාවේ මානෙන් දිට්ඨියෙන් ගත්තා. මේක අපි කරන්නේ කොහොම හරි කරන්න ඕන. අපේ සංවිධානයේ මේක අනිවාර්යෙන් කරන්න ඕන. දැන් අන්න මේ විදිහට අපි එක එක දේවල් උපාදාන කරනවා. පුද්ගලය වශයෙන්, සංවිධාන වශයෙන්, ආයතන වශයෙන්, මමත්වයේ වශයෙන් එහෙම උපාදාන කරගත්තට පස්සේ අපිට හිතෙන්නේ මේ හොඳ දෙයක් කරන්න කියලා. හැබැයි හොඳ දේ කරන්න කියලා හිතුවට ඒ වීරය අර තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් මිශ්‍ර වෙච්ච ගමන් බෝධිපාක්ෂික කියන ගුණයෙන් ගිලිහෙනවා. මේ ඔබතුමා ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම අපිට ගොඩක් වෙලාවට මේ වීරය වීරයේදී ඔය ගතිය ප්‍රකට වෙනවා. දැන් සතිය කියන තැනදී එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රඥාව කියන තැන උනත් අපිට ওই ගැටලුව යම් ප්‍රමාණයකට එන්න පුළුවන් චිත්ත සමාධිය ඒකාග්‍රතාවයේ ඊළඟට කරුණා මෛත්‍රිය සද්ධාව විශේෂයෙන් සද්ධාවෙන් තොරව ප්‍රඥාව ගියොත් එතන ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුවත් කියන දේ පිළිගන්නේ නැතුව කාටවත් එකග වෙන්නේ නැහැ. කාටවත් අහුම්කම් දෙන්න සූදානම් නැහැ. හැම දෙයක්ම Tamanම දකින්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ වැරදි තැනකට යන්න පුළුවන් සද්ධාවෙන් පරව ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්ත තැන බුද්ධිය වැඩෙන්නට පටන් ගත්ත තැන. ඉතින් අන්න ඒ වගේ මේ හැම චෛතසික ධර්මයක්ම සමහර චෛතසික ධර්ම තියෙනවා කුසලයේහි පමණක්මයි යෙදෙන්නේ. ඒවැදී අපට ගැටලුවක් නැහැ. ඒවැදී අපට තියෙන එකම ගැටලුව ඒක කුසලයක් පමණක්ද බෝධිපාක්ෂික ධර්මයක්ද කියලා වෙන් කර ගැනීම පමණයි. ඉතින් බෝධිපාක්ෂික ධර්මයක් නොවුණත් අනතුරක් නැහැ. මොකද ඒක කුසල පක්ෂයේ පමණක් යෙදෙන නිසා. දැන් සතිය හැම විටම බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ නැහැ. හැම විටම බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. එහෙම නොවුණයි කියලා හානියක් නැහැ. මොකද සතිය සෝබන සාධාරණ චෛතසිකයක් නිසා. ඒක කුසල කුසලයේ විතරයි යෙදෙන්නේ. හැබැයි වීර්යයේ තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට වීර්යය ඊළඟට ඒ ඒ ගැටලුවම එන්න පුළුවන් ඒකාග්‍රතාවය සමාධිය සමාධිය කුසල මූලික පමණක් නෙමෙයි අකුසලයක් එක්කත් සමාධිය දෙන්නට පුළුවන් එතකොට ප්‍රීතිය ඒ ප්‍රශ්නේ එන්නට පුළුවන් ප්‍රීතිය කුසල් සිතේ පමණක් නෙමෙයි අකුසල් සිතේ ප්‍රීතිය දෙනවා අන්න ඒ වගේ වීර්ය ඒකාග්‍රතාවය ප්‍රීතිය වගේ චෛතසික ධර්මයන් වලදී අපි තාම පරිස්සම් වෙන්න ඕන ඒක කුසල්ද අකුසල්ද කියලා වෙන් කරගන්න. ඒ කියන්නේ බෝධිපාක්ෂික වෙනවද නැද්ද කියන එක ඒක තව ඈත කතාවක්. ඊට මුලින් අපි පරිස්සම් වෙන්න ඕන මේක කුසල පක්ෂයේද අකුසල පක්ෂයේද දැන් මේ තියෙන්නේ කියන මৌলিক ස්වરૂපය හඳුනගන්න. එහෙම නැති වුණොත් අර විදිහේ අගතියකට යනවා. දැන් ඡන්දයෙන් අගතියට යනවා. වීරයෙන්ොත් අගතියට යන්නට පුළුවන්. ඒ අගතියට ගිය ගමන් ඒක නිවැරදි බෝධිපාක්ෂික වීර නෙමෙයි. ඉතින් ඒ නිසා වීරය අඩු කරන්න ඕන තැනුත් තියෙනවා. කියන්නේ කුසල වීරියම උනත් අඩු කරන්න ඕන තැන් තියෙනවා. හැබැයි ඔබතුමා ඔය කිව්ව අවස්ථාව වෙනකොට ඒක කුසල වීරිය කියන තැනත් අභිභවා ගිහිල්ලා අපිට නොදැනුවත්ව තණ්හාමාන දික්ටි වලින් ව්‍යාකූල වෙච්ච තැනක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් වහාම අපි ඒ වීරය කුසල්ද අකුසල්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා කුසලයට ගන්නට ඕන. කුසලයට අරගෙන තමයි ඊට පස්සේ බෝධිපාක්ෂික ගුණයන්ගෙන් ඒක සංයෝග කළ යුත්තේ. ඒක ඇත්තටම මේ ඔව් හරි හොඳ ලස්සන විග්‍රහයක් වහන්සේ කරේ. දැන් එතෙන්දී අර මට හිතන්නේ මට තේරුනේ මේ දැන් ඔය ප්‍රකීර්ණක චෛසික හැම එකම ඔය ඔය කියන හැටි දෙපැත්තටම හිට බලන්න ස්වාමීන් වහන්සේ. ප්‍රකීර්ණක චෛසික හැම එකම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛසික වල ප්‍රශ්නේ තියෙනවා. දැන් සමාධි කියලා කියන්නේ සබ්බචිත්ත ඒකාග්‍රතාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික. එතකොට ඒක කුසල් අකුසල් විපාක ක්‍රියා හැම එකම හේදෙනවා. මේ ප්‍රකීර්ණක චෛතසික කුසල අකුසල දෙකේම විටින් විට යෙදෙන්නට පුළුවන්. එතකොට සෝබන සාධාරණ චෛතසික වල අපිට මේ ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රකීර්ණක චෛතසික වල සහ සම්බචිත්ත සාධාරණ චෛතසික වල තමයි ඔය ගැටලුව තියෙන්නේ. එහෙම. අතන සාන්නේ දැන් අර අර අර ඔය සැහැල්ලු ගති ප්‍රයතුම ඇති කියන එකත් හරි ලස්සන මේ මේ මම හිතන්නේ ඒක අපි හොඳට බැලන්ස් කරගන්න ඕන දැනක විරියත් එක්කලා ඒකත් හරි අපට උඟක් වෙලාට උදව් වෙන දෙයක් වගේ. අවශ්‍ය නැහැ. දැන් කායික සැහැල්ලුවක් අවශ්‍යයි මානසික සැහැල්ලුවක් අවශ්‍යයි. කායික සැහැල්ලුව නැති වෙච්ච තැන තමයි අර කාය ධරත කියලා කියන්නේ. අර කය තද වෙලා, පේශි තද වෙලා, ස්නායු පද්ධතිය ව්‍යාකූල වෙලා, රුධිර සංසරණය වෙනස් වෙලා, ශ්වසනය වෙනස් වෙලා. එතකොට මේවා ප්‍රකෘතිමත් නෑ. මේ මේ කය නිරෝගීව සමතුලිතව පවත්වන්න අවශ්‍ය ප්‍රකෘති මට්ටමේ නෙමෙයි ඒවා තියෙන්නේ. ඒ ඒ සීමා ඉක්මවා ගිහින් ඇයි ඒ සීමා ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ? අපේ බලාපොරොත්තු, අපේක්ෂා, කුතුහලය, ගස්ඨණය එතකොට අපිට දේවල් කරගන්න මේ කෙටි වෙලාවක් තුල ගොඩාක් දේවල් අපිට කරගන්න ඕන වෙනවා. අන්න එතකොට තමයි ඒතනත ව්‍යාකූල වෙන්නේ. එතකොට කාර්ය බහුලත්වය අඩු කරගෙන සැහැල්ලු පැවතුම් ඇති තැනට එහෙම නැත්නම් අප්පකිච්ච කියන තැනට එන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ ගුණය මතු කර ගැනීමට. එහෙමයි එහෙමයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ බාන්තර. ඒක තමයි.